තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අවුරුද්දක පමණ කාලයක් මෙහි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී নিরතුරුව ධර්ම දේශනාවල සවන් දෙමින් භාවනා කරගෙන යමි. දැනට මගේ ජීවිත පැවැත්මේ සැලකිය යුතු වෙනසක් වී ඇත. දවසේ වැඩි අවස්ථාවක සිත පවතුනේ සතිය තුලය. පෙර මා විශේෂයෙන් කැමැත් දැක් වූ සියලු ලෞකික සැප සම්පත් වරහන් ඇතුළේ ඇඳුම් පැළඳුම් ඇතුළු හැමදේ ගැන තිබූ ඇල්ම ඊතා පහත් මට්ටමකටපත් වී ඇති අතර වැඩි අවස්ථාවල ස්පර්ශ අවස්ථාවේදීම අනාත්ම ස්වභාවය වරන් ඇතුළේ ධාතු ස්වභාවය ප්‍රකට වේ. මෙහිදී දරුසෙනහස දී පමණක් සිත පාලනය කර ගැනීම මදක් අපහසු වේ. මගේ සිත නිතරම හඟවන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කෑම බීම බෙහෙත් ඉඳුම් හිටුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ පමණක් පරිහරණ පරිහරණයෙන් පමණකින් මනසේ වන සැහැල්ලුව වෙත කිසිවකින් ලැබිය නොහැකි නිදහසක් ලෙසය. දරුවන් හෝ මට ගෙනත් දීමට අවශ්‍ය දෙයක් විමසුවොත් මම ගෙන්වා ගන්නේ පූජා කිරීමට යමක් පමණි. මෙලව මට අවශ්‍ය වෙන්නේ කිසිවක් ඇද්දයි කල්පනා අවශ්‍ය වෙනත් කිසිවක් ඇද්දයි කල්පනා කළත් මට අවශ්‍ය වෑත්තේ විවේකීව භාවනා කාලය ලබා ගැනීම පමණක් බව සිත කියයි. එහෙත් පෙර පරිදිනම ඊට අල්පව පිළිවෙලකට ඇඳෙමින් පැළඳෙමින් සිටීමටත් යථාර්ථය තුල ජීවිතයේ චාම් ලෙස පවත්වාගෙන යාමටත් පුරු වී ඇත. පෘ탁ජනයින් සමග සාමාන්‍ය පරිදි සුහදව සිටිය හැකුවත් ඔවුන්ගේ ලංවීම අකමැත්තක් මෙන්ම බාධකයක් වන අතර ඔවුන් සමග එකට සිටීමට සිදුවන අවස්ථාවල මා තනි වූ බවක් කොන්නු බවක් දැනේ. ඔවුන් සතුටුන කිසිම දෙයකින් කිසිම තැනකින් සතුටක් නොලැබෙන බව දැනෙන අතර ඒ හැම දෙයකම අනාත්මය ප්‍රකට වේ. ලෝභය, ද්වේෂය, මෝහය සුළු වශයෙන් ඇතිවන නමුත් අතීත ජීවිතයේදී ඇති වූ පරිදි නැවත කිසිම දිනක වරහන් ඇතුළේ අනාගතයක ඇති නොවන බවට සිත සිත අවශ්‍ය වී ඇති බව දැනෙන අතර අදිෂ්ඨා ශක්තියෙන් යුතුව මෙම ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම පමණකින් මෙතෙන්ගත් උත්සාහයේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අත්දැකීම් සමගින් යන මේ ගමනේ දැනේ. අනාගත බලාපොරොත්තු නැත, ආතතිය නැත, ලෝභ දේශ මොහ උපදින අවස්ථාවේම සතිය මුල් වී උපේක්ෂාවෙන් ජීවිතය ගත කරමි. මරණය සිහිවන විට බියක් දැනෙන්නේ නැත. හේතුඵල ධම වරහන් ඇතුළේ යථාර්ථය දැනගත්තත් මා දැනට ගත කරන ලබන ජීවිතයේදී අවට පරිසරයෙන් වරහන් ඇතුළේ සුරතල් සතුගෙන් හෝ භාවනාවට බාධා වන දෙයක් සිදු වේ නම් සතිය ඇතත් ද්වේෂය මතුවේ. පෙර දින සල කරුණාව කරදරයක් බාධකයක් වී ඇත. එවැනි අවස්ථාවේදී මතුවෙන ද්වේෂය මෛත්‍රියෙන් ජයගත නොහැකි බව හැඟේ. එවැනි බාධා ඇති නොවන ලෙසට වරහන් ඇතුලේ කරුණාව වෙනුවට තදහිත කටයුතු කර ගැනීමට දරන උත්සාහයද සිතට එකඟ නොවේ. සිත තුළ කරුණා මෛත්‍රිය ඇතත් එම අවස්ථාවට අනුව ඒ යෙදීම ධර්ම මාර්ගයට වර්ධනය වන බාධකයක් බව පෙනේ. මෙසේ මෛත්‍රිය කරුණාව සිත තුළට පමණක් සීමා කර මාගේ කාර්ය කර ගැනීමට අන් අය ඉදිරියේ සිත ලැජ්ජාවටපත් වේ. ඕනම කෙනෙකුගෙන් හෝ සතුගෙන් හෝ මගේ ගමනට බාධා වන ඇතිවන සාධාරණ දේශයේ සමහර අවස්ථාවල මටත් නොදැනීම මා අසත්පුරුෂයෙක් කරයි. එහෙත් මා ගන්නා ක්‍රියාමාර්ග නිවැරදිදයි නිවැරදිදයි සිතමි. ඉහත මගේ හැඟීම් දැනීම් පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය හා නිවන් අවබෝධය වේවා. දැන් මම මේ කාගේද කියලා හෙවොත් නම් ප්‍රශ්නයක් වෙනවා. මේ <laughs> මම හින්දා පොදුවේ කියන්නම් මේ මොකද අනිත් අය මොකක් හරි හිතයිද දන්නේ නැහැ දැන් මේ උත්තරේ අහපු නිසා මේ ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඉතින් දැන් අපේ ලොකු සායනහස එහෙම කියන්නේ පොඩ්ඩක් ටිකක් භාවනාව අපි තුමු ටිකක් දුරට කරගෙන ගිහිල්ලා යම් පමණක උපේක්ෂාවක් වර්ධනය වෙලා හිතේ යම් ප්‍රගතියක් වර්ධනයක් පේන තියෙනකොට තමයි ඒ ඒගොල්ලන්ව දාන්නේ මේ අනිත් අයත් එක්ක ගැටෙන්න. අනිත් අයත් එක්ක සමාජයේ කටයුතු වලට දාන්න යන්නේ එතෙන්දි තමයි. මොකද මේ එතෙන්දි තමයි අපේ යථා ස්වභාවය තේරෙන්න ගන්නෙ. මොකද දැන් අපි භාවනාව හරහා සමාලාවට නිකන් එක්තරා අන්දමක මේ හිතේ පැත්තක් වර්ධනය වෙනවා නිකන් අනිත් අයගෙන් අයින් වෙලා පුළුවන් තරම් තමන් තනියෙන් ඉඳලා අනිත් අය හැමෝම මේකට කරන්නේ බාධාවක් ඒ නිසා පුළුවන් තරම් අයින් වෙලා ඉන්න ඕනේ. ඔහොම කියලා අර එහෙම පැත්තක් එනවා. ඒකේ එක්තරා අන්දමක මේ වටිනකමකුත් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන ඔය ගන්න සංගණිකාරාමය කියන්නේ කට්ටියත් එක්ක කතා බහ කරගෙන යාළු මිත්‍රයොත් එක්ක එහෙම ඉන්න ස්වභාවයෙන් අයින් වෙන්නත් අවශ්‍යයි. මොකද ඒක බුදුරජාණන් වහන්සේ අගය කරනවා මේ එහෙම පිරිසත් එක්ක ඝනසංගනිකාරාමය කියලා ඝනසංගනිකාරාමතාව කියලා. يعني සාමාන්‍යයෙන් අපි ගිහි ජීවිතවල තියනවනේ දැන් තනියෙන් ඉන්න අකමැති. නිසා අපි යාළු මිත්‍රයෝ එක්ක හම්බ වෙනවා, නැත්නම් බෞලේ උදවියත් එක්ක හම්බ වෙනවා, නැත්නම් අඩුම තරමින් රූපවාහිනිය ලබනවා, ටීවී මොකද්ද මේ රේඩියෝ එක දාගන්නවා. ඉතින් ඔය මොනා හරි කළා අපි මේ අර හුදේකලාව විනාශ කරගන්නවා. දැන් භවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ හුදකලාවේ තියෙන එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් දැනෙන්න ගන්නවා. ඒ හරහා අර අනිත් අය දැන් බාධා කරන අය වශයෙන් තේරෙනවා. අනිත් අය දැන් මේකට අකුල් හෙලනවා. මේ තමන්ගේ හුදකලාව විනාශ කරනවා. හුදකලාව අඩපණ කරනවා කියලා තේරෙනවා. හැබැයි ටිකක් විපස්සනාවේ තව තව එහාට යන්න යන්න මේ හිත නැඹුරු වෙන්න ඕනේ මේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පැත්තේ නැඹුරු වෙනකොට දැන් හිත හිත දිහා නිරන්තරයෙන්ම බලන හැකියාවක් ස්වභාවයෙන්ම මතුවෙන්න ඕනේ. මම දන්නේ මේ කියන එක තේරෙනවද කියලා. දැන් අපි මුලින් අපි තුමු සතිය හඳුන්ලා දුන්නා. අපිට මුලින් කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ මේ සතිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ. ඉතින් අපි මේ වම දකුණ වම දකුණ කියලා ඔන්න සතිය හඳුන්ලා දුන්නා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා මේ සතිය කියන්නේ මොකක්ද කියලා හඳුන්ලා දුන්නා. ඊළඟට ඕකේ දැන් හොඳට දියුණු වෙනකොට අර හිතට තේරෙනවා දැන් මේ අරමුණුත් එක්ක ජීවත් වෙන්න ගියාම තියෙන කරදරකාරී ස්වභාවය, ඒකේ තියෙන දැවිලි තැවිලි ස්වභාවය හිතට තේරෙන්න ගන්නවා. ඒ නිසා දැන් හිත කැමති තනියෙන් ඉන්න. සමාලාට අරමුණු වැඩි ඇසුරු නොකර ඉන්න හිත කැමති. හැබැයි ඉතින් මේ මේ කැමැත්තටම අපි ඉඩ දුන්නොත් ඔන්න ඉතින් අපිට වනගත වෙන්න සිද්ධ වෙනවා. කැලෑවෙම ඉන්න සිද්ධ වෙනවා. නමුත් මේ යෝග ජීවිතයේදී එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනේදී අපිට මේ එක්තරා අන්දමකින් මේ අරමුණු එක ඉන්න වෙන ස්වභාවයත් අත්‍යවශ්‍යයි. මොකද මේ ඒ හරහා තමයි මේ අපේ යට තියෙන කෙලෙස් ටික ඔක්කොම කැකෑරෙන්නේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කෙලෙස් වල මට්ටම් තුනක්. එක මට්ටම් එක මට්ටමක් තමයි විතික්කම කෙලෙස් කියන්නේ. මේ කෙලෙස් හොඳටම උඩට ඇවිල්ලා ශික්ෂාපද කඩාගෙන අනුන්ට ගහන්න බනින්න ඊළඟට සත්තු මරන්න හොරකම් කරන්න ඒ මට්ටමටම මේ ශික්ෂාපද කැඩෙන මට්ටමට යනවා නම් අපි කියනවා වීතික්කම මට්ටම. හැබැයි එතෙන්ට නොගිහින් හිතේ තාම වැඩ කරනවා. කෙලස් දුවනවා. රාගසිතුවිලි ඇති වෙනවා. එහෙම නැත්නම් ද්වේෂසිතුවිලි ඇති වෙනවා. හිතේ ඊර්ෂාවක් නැති වෙනවා. දැන් තාම මුකුත් හැබැයි කළා නැහැ. වචනයෙන්වත් අතින් පයින් මොකක්වත් කරලා නැහැ. හැබැයි හිතේ හොගාලා අකුසල් සිද්ධ වෙනවා. හිතේ හුඟක් සිතුවිලි බරිත වෙනවා. අපි ඒකට කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. හැබැයි ඔය මට්ටම් දෙකම අනිත්‍යාගම්වලදීත් කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පමණක් ඔయిత එහා ගිහිල්ලා මේ අනුසය මට්ටමක් කියලා පෙන්නලා දෙනවා. අර මට්ටම් දෙක විවිධාකාර ක්‍රමවලින් මැඩපවත්ව ගත්තා. ඒ කියන්නේ වීතික්කම මට්ටම අපිට සීලයක් සමාදන් වෙලා නවත්ත ගන්න පුළුවන්. ඊළඟට පරිඋත්ථාන මට්ටම යම් සමත භාවනාවක් වඩලා නවත්ත ගන්න පුළුවන්. නමුත් මේ අනුසය මට්ටම විපස්සනා භාවනාව හරහා ඒ අනුසය අනුසය ධර්ම වලට සක්‍රිය වෙන්න හැරලා ඒ කියන්නේ අනුසය ධර්ම උඩට මතුවෙන විවිධාකාර ක්‍රම හරහා මතුවෙන්න දිදී ඕනේ ප්‍රහාණය කරන්න. ඉතින් දැන් අපි මේ ක්‍රමයෙන් පලා යනවා නම් ඒ කියන්නේ අපි හිතනවා දැන් මම තනියෙන් ඉන්න ඕනේ මේ පැත්තකින් ඉන්න ඕනේ අනිත් පෘථග්ජනයෝ ඔක්කොම මට කරදරයි කරන්න කියලා. ඉතින් දැන් තමන් තමන්ව එක්තරාන්දමකින් අදි탁සේරුවක් කරගෙන තමන් අයින් වෙලා ඉන්නවා. එතකොට මේ අයින් වෙලා ඉඳීම හරහා තමාර විට තමන් මේ ඇති කරගත්තේ අදි탁සේරුවක් නම්. ඒ කියන්නේ දැන් හිතන්න තමන් මාර්ගඵලවත් මොහක්වත් නැහැ. හැබැයි හිතන් ඉන්නවා යම්සි ලොකු මට්ටමක දැන් මං ඉන්නේ. අනිත් අය ඔක්කොම නේ බොහොම පහත් මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ මේ පුතග්ජනයෝ කියලා හිතා ගන්නවා. එහෙම හිතාගෙන අපි ඉන්න ගියොත් එහෙම අපි දන්නේම නැතුව අපි හිතමු මේ අපේ හිතින් මවාගත්ත දෙයක් කියලා. මේ දන්නේම නැතුව මේ අපි හිතින් මවාගත්ත දේ ඇත්තක් වෙන්න පටන් ගන්නවා. ඇත්තක් වෙන්න කියන්නේ මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. අපි හිතින් ඇත්තක් කරගන්නවා. ඒක හරිම වහානකයි. මොකද ඕකට මේ ධර්මයේ එහෙම කියන්නේ අදිමානය කියලා. ඔය ශික්ෂාපදවල පවා තියෙනවා මේ ඇතම් يعني භික්ෂුන් වහන්සේලාට පවා සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් වෙලා නැහැ. නමුත් අර අදිමහණය හරහා හිතා යම් මාර්ගඵල මට්ටමක් ලැබිලා කියලා. ඉතින් ඒ බඳු අවස්ථාවල තියෙන හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් කට්ටියත් එක්ක ගැවසෙන්න ඕනේ. කට්ටියත් එක්ක ගැටෙනවා, ඊළඟට වැඩපළවල යෙදෙනවා. අන්න ඒ යෙදෙනකොට තේරෙනවා කොයි තරම්නම් හිතේ ගැටීම් එනවද. කොයි තරම්නම් අනිත් අයත් එක්ක ගැටෙනවද? වෛරයක් ඇති වෙනවද? දේශයක් ඇති වෙනවද? නැත්නම් අනිත් අයගේ අනිත් අය කෙරෙහි ඇලෙනවද? ඉතින් මේ මේවා ඇලිය ඇලෙන වාරයක් පාසා, ගැටෙන වාරයක් පාසා මේ මතුවෙන්නේ කෙලෙස්. මේ මතුවෙන වාරයක් පාසා එතන එතන විපස්සනා කරන්න ඕනේ. එතන එතන විපස්සනා නොකර කිසිසේත්ම ආශ්‍රමයන් ප්‍රහාණය කිරීමක් කරන්න බෑ. අපිට එකපාරට වාඩි වෙලා සමාධියකට සමවැදිලා ආශ්‍රයයන් ප්‍රහාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ප්‍රඥාවෙන් දැක දැක ඔය සබ්බාසව සූත්‍රයේදී හිම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ජානතෝ පස්සතෝ ආසවානං khයං වදාමි මේ දැනගෙන දකිමින් ආශ්‍රයයන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ නිසා ඒ බඳු ක්‍රමයකට සෑහෙන කාලයක් තිස්සේ යෙදෙන්න ඕනේ. ඒ නිසා මේ කියන කෙනා පොඩ්ඩක් තමන් ගැනම තේරුම් අරගෙන දැන් තමන්ටම තේරලා තියෙනවනේ යම් යම් අවස්ථාවල අනිත් අයත් එක්ක ගැටෙනවා. ඊළඟට යම් යම් තමන්ගේ අඩුපාඩුකම් තේරෙනවා. ඒ නිසා මේ මේවා තමයි කෙලෙස් මතුවෙන්නේ. දැන් වෙන කෙනෙකුට ඕවා කෙලෙස් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවකුත් නැහැ. මොකද එයා භාවනා කරන්නේ දැන් තමන් භාවනා කළා යම් පමණක දියුණුවක් ලබා ගත්ත නිසා තමන්ට තේරෙන ඕන දැන් කෙලෙස් මතුවෙනකොට. ඒ කෙලෙස් මතුවෙන මතුවෙන වාරයක් පාසා අර තමන් තේරුම් ගත්ත යම්සි මධ්‍යස්ත බවක් තියෙනවා නම් විවේක ස්වභාවයක් තියෙනවා නම් ඒ විවේක ස්වභාවය භාවිතා කරමින් මේ මතුවෙන කෙලෙස් වල උදේවය බලන්න වෙනවා. මේ මතුවෙන කෙලෙස් කොහොමද හටගත්තේ? ඒවා හටගන්න හේතු මොනවද? මේ වගේ විවිධාකාර ක්‍රමවලට අපිට යන්න පුළුවන්. ඉතින් මේ මතුවෙන මතුවෙන කෙලෙස් දැකීමෙන් මතුවෙන මතුවෙන කෙලෙස් වලට අහු නොවි ඒව ගැන මධ්‍යස්තව දකිමින් තමයි මේක ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් අපි දැනට මෙතනින් නතර වෙමු. තේරුම් ගන්න මේ යන මාර්ගයේදී අපි අනිත් අයගෙන් එන බාධාවනුත් අපේ යන ආධ්‍යාත්මික ගමනට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ හරහා තමයි අපිවම පරීක්ෂා වෙන්නේ. නැත්තම් අපි ලොකු අදි තක්සේරු වලට යනවා අපි හිතනවා අපි ලොකු මට්ටම් වල ඉන්නවා කියලා. මොකද අපි අසුරකට යන්නේ නැහැ. හැබැයි අසුරකට ගිය වෙලාවට අපි දන්නේම නැතුව අපි බොහොම තාම කෙලස් බරිතවයි ජීවත් වෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒ නිසා අනිත්‍යයත් එක්ක ඇසුරෙන් ඈත් වෙනව වෙනුවට පොඩ්ඩක් ඇසුරෙත් ඉඳලා බලන්න කොහොමද මේ හිතේ කෙලස් ටික හටගන්නේ. කොහොමද ඒවා නැවතත් පණ ගහලා එන්නේ කියලා. ඒ එන එන වාරයක් පාසා නැවත නැවත ඒවා දැක දැක ඒවට උපේක්ෂා වෙමින් යන ගමනක් තියෙනවා. ඉතින් පස්සේ ඉස්සරහදී තව මේ විස්තර කතා කරන්න ඕන නම් වෙන විදිහකට මේක අහන්න අපි තව ඉස්සරහට ඔයා සාකච්ඡා කරමු. හොඳයි.